සාවධාන වහන්න. මේකට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ විතර අඩංගුන දේශනා මාලාවක් ඉදිරිපත් කරගෙන යන ලබන්නේ. ඊට ප්‍රථමයෙන් මේකට විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියන කොටස් දෙකයි විස්තර කළේ. ඒක කියනකොටම විඥාන නිරෝධා නාම රූප නිරෝධා කියන එකත් අපි විස්තර කළා. අද මේ නිසා ප්‍රකාශ කරන්න තියෙන්නේ නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ කියන කොටස් දෙක. ඒකට මේ නාම රූප කියන බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කරලා තියෙනවා. විශේෂයෙන්ම සංවිතනිකේ සංවිතනිකායේ සූත්‍රයක කතමන්ද වික්‍රේ නාම රූපම් මොකද්ද මහණෙනි නාම රූප කියන්නේ වේදනා සංඥා චේතනා පස්සෝ මනස්කාරෝ අයං ඉදං උච්චති දික්ඛේ නාමං සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති දික්ඛේ නාම රූපං මේම නාම රූපේ කියන එක විස්තර කරලා තියෙනවා නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන කොටස්. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර මේ කොටස් පහට තමයි නාම කියලා කතා කරන්නේ. ඒකට රූප කියන්නේ සත්‍තාරුච මහා භූත සතර මහා භූතයි පඨවි ආපෝ තේජෝ වාය කියන හතරයි. සතුන්නංජ මහා භූතානම් උපාදාය රූපම් මේ සතර මහා භූතයන් නිසා හටගත් උපාදාය රූපයි කියන කොටස් දෙක. ඒතර මෙම නාමයයි මෙම රූපයයි කියන කොටස් දෙක මේක තුනම නාම රූප කියලා කියනවා. නාම රූපච්ච සලආතනං කතමං වික්ඛේ සලආතනං මොනවද මේ සලආතන කියන්නේ? චක්ඛාතනං සෝතආතනං ගානායතනං ජීවායතනං කායතනං කායායතනං මනායතනං චක්කුසෝත ගාන ජීවා කාය මනසි. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයටයි සලආතන කියන්නේ. සලායතන පත්‍ය පස්සෝ කතමෝචනිකේ පස්සෝ පස්සේ කියන්නේ මොකද්ද? චක්ක සම්පස්සෝ සෝ සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීව සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ කියන අය. එනේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් තුලින් ඒ අරමුණු හමු වීම තුලින් හමුවීම අරමුණු හමුවීම නිසා ඇතිවෙන නාම ස්කන්ධයන්ගේ පහළවීමට තමයි මෙතන පස්සේ කියලා කතා කරන්නේ. එතකොට නාම රූපච්ඡය සලආතනම් කියන එක ওই පසු කාලීන ලියවිච්ච පොත්වල දක්වලා තියෙන නාම සරලයේ විශේෂයෙන්ම ආත්ම තුනකට සම්බන්ධ කරලා පටිච්චසමුපාදය විස්තර කරන අවස්ථාවලදී ඒකෙන් තමයි සරල වශයෙන් දක්වනවා මේ විදිහට. ප්‍රතිසන්දි විඥානයේ මා උපසලේ ඉස්සලාම ආප නිසා විඥාන පත්‍යා නාම රූපං නාම රූපේ දෙන්නට පටන් ගන්නවා. මේ නාම රූප මෞපසේ ඇති වෙනකොට කලින් නැති වෙච්ච ඇස කන නාසය දිව ශරීරය මනස ආදී ඉන්ද්‍රිය ආයතන ධර්ම පහළ වෙනවා. ඒකයි විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතන කියන්නේ කියන එක විස්තර කරනකොට බුදුරජාණන් ඒ පොත්පත්වල දක්වා තිබෙනවා. මේ තරම් සත්‍ය භාවයක් නේ. දැන් අපි කලින් බුදුරජාණන් වහන්සේ නාමය කියනකොට කියපු විස්තරේ මේවත් අයත් කියවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියනවා. සංඥා වේදනා චේතනා පස්ස මනසිකාර කියන පහ. එතකොට දැන් මෞකසේ ඉන්න ළමයෙකුගේ ඇස් දෙක පියාණ සිටින්නේ ඇස් දෙක ඇරියත් ඝන කලවරක සිටින්නේ. එතකොට එයට මේ වේදනාවක් කියන්නේ අපු සම්පස්සේ තුලින් ඇති වෙන වේදනාවක් වගේ රූප සංඥාවක් වගේ එවැනි කිසිවක් පස්ස වේදනා සංඥා චේතනාවක් වගේ මානසිකාරවන් මොකක්වත් ඇති වෙන්නට බෑ ඒ වගේම මෞකෂ ඇතුලේ සිටින ළමයාගේ අමුම වසාගෙන සිටින්නේ ඉතින් දිව නිසා පහළ වෙන ඒකේ කිසිම නාම ධර්මයක් පහළවන්නට අත්හැරිකමක් නැහැ. ඒ නිසා ඒ කියන කතාව විතරම ඒ කියන්නේ පොත්පත්වල තියෙන ඒ නාම රූප පච්චාසලායතන කියන කොට විස්තර කරන කතාවේ නම් නිවැරදි භාවයක් දක්නට ලැබෙනවා. එතකොට මේ නාම රූප පත්‍ය සලආත්නම් කියන වචනේ පහසෙන් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්. එදින්දා ජීවිතයේදී මේක ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කරුණ තේරුම් ගත්තාට පසු දැන් අපි උදාහරණයක් වශයෙන් ඇහැගත්තු අපේ ඇහැ තියෙනවා ඒක රූප ස්කන්ධයට අදන්මයයි. එතකොට ඇහැ කියන්නේ අත්වශයෙන්ම මේ ඇහැම පමණක් නෙවෙයි ඇහැ ඒ පෙනීම ලබා දීමට සම්බන්ධ වූ සියලුම රූප කොටස් වලට ඇහැ කියන වචනේ මම පාවිච්චි කරන්නේ කියන්නේ ඇහැ සම්බන්ධ වෙන ඒ ස්නායු පද්ධතිය මොලේ ක්‍රියාදාමය ආදී සියල්ලම ඇස කියන රූප කොටසට අඳගත වන්නේ. එතකොට ඇසට රූප පේන්න ඕනේ. බාහිර රූපන් ඔක්කොම රූප කොටස්. මේ ඇසයි රූපයි කියන්නේ ඇසට පෙනෙන අරමුණු රූපයි කියන දෙකම රූප කොටස් වලට අයත් වන්නේ. නාම රූප දෙකේ රූප. එතකොට ඇහැට රූප පෙනුනේ නැත්නම් චක්කු විඥානේ ඇති වෙන්නට කිසිම හැකියාවක් නැහැ. ඒකට චක්කු විඥානේ ඇතුනේ නැත්නම් ඒ තුළින් චක්කු සම්පස්සේ හෝ ඒ හා සම්බන්ධ රූප සංඥා ආදී කිසි ධර්මයක් ඇතිවන්නට බෑ. ඒක නිසා සක්කායතනය කියන ධර්මයේ ඇතිවීමට බාහිර වශයෙන් තියෙන රූප අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඊට අමතරව අභ්‍යන්තර වශයෙන් තියෙන ඇහා සම්බන්ධ වූ කුසල් නිසපරිදි ක්‍රියාත්මක වේ. එතෙන්දි මේ ඉන්ද්‍රිය ආයතන ආදී වචන වල තේරුම ධර්මතුල තේරුම් ගෙන සිටීම ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඇහැට අපිට කියන්නත් පුළුවන් චක්කුන්ද්‍රිය කියලා. ඒ වගේම කනනාසය දිව ශරීරයේ මනස කියන සිසින්දියන්ට ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරන සෝතින්ද්‍රිය ගහනින්ද්‍රිය ආදී වශයෙන්. ඒ වගේම මේවට කියන්න පුළුවන් චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, ජීව ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියලා. ద్వාර කියන්නේ දුරතු කියන එක. ඒ කියන්නේ එහෙන් කෝක ඇතුළේ වෙන දුරතුවක් වගේ. ඒ කියන්නේ කෝක ඇතුළේ වෙන දුරතුවක් වගේ. ඒක නිසා චක්කු ద్వාර කියන්නේ කන කියන එක ශබ්ද ඇතුළේ වෙන දුරතුවක් වගේ. ඒක නිසා සෝත ద్వාර කියන්නේ. මේ විදිහට මේවට ద్వාර කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම ධප්පවත් සෝතවත් ගහනවත් ආදී වශයෙන් වස්තු කියන වචනෙලුත් මේ ප්‍රකාශ කරනවා. එමගින්ම ආයතන කියන කෙනෙක් ප්‍රකාශ කරන චක්කායතන සෝතාසන. මේ චක්කුන් ප්‍රේම නෙමෙයි චක්කායතනය කියන්නේ. සෝතින් ප්‍රේම නෙමෙයි සෝතායතනය කියන්නේ. දැන් මේගේ දිව තියෙනවා මේ අවස්ථාවේදී ජීවවා ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ජීව ආයතනයක් නැහැ. ජීව ආයතනයක් වන්නට නම් දිවට රසක් ගෑවිලා ඒ පිළිබඳ සිතිවිලි පහළ වීමක් සිදුවන්නට ඕන. එතකොට තමයි ජීව ඉන්ද්‍රිය ජීව ආයතනයක් බවට පත් වෙන්නේ. දැන් නාසයේ කියන නාසයට ගඳ සුවඳක් ඇවිල්ලා වැදුන්නේ නැත්නම් මේ අවස්ථාවේදී ගානින්ද්‍රිය තිබුණාට ඒක ගහන ආත්මයක් බවට පත් කරන්නේ මොකද ඒ සම්බන්ධ සිතිවිලි ජනනය වීමක් සිදු නොවන නිසා. ඒකට සක්කායතනෙ වීමට නම් ඇහැ චක්කේන්ද්‍රියම පිළිම පමණක් ප්‍රමාණවත් ගන්නෑ චක්කේන්ද්‍රිය ඇතුණාට පසු ඇතිලා තියෙන්නේ ඒකට රූපයක් හමු වුණාට පසු ඒ රූපේ දැකීම තුළින් පහත වෙන නාම ධර්ම ඇති වෙන්නට ඕනේ එතකොට තමයි චක්කායතන බවට චක්කේන්ද්‍රිය පත්වන්නේ එතකොට මේ ධක්කායතන බාටපත් වීමට නම් අනිවාර්යයෙන්ම බාහිර රූප තිබෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර ඇහැ සම්බන්ධ වූ රූප කොටස් තිබෙන්න ඕනේ. ඒක නිසා රූපපච්චසලායතන කියන කතාව මේ ඇද පැහැදිලි යුතුයි. ඊළඟට රූපයේ තිබුණට පමණක්මදි නාමයේ තිබෙන්න ඕනේ. ඒ කියන්නේ සිතේ ක්‍රියාදාමයේ නිසිකල්ලි තියෙන්න ඕනේ. හිත අපේ තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් අපි නොබලව සමාජ තත්ත්වයට අද නිින්දකටපත් වීමක් ඒ නැති කිරීමක් වෙන අවස්ථාවකට පත් වෙලා තියෙනවා නම් හිත අපේ නම් අපිට ඒ ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නට බෑ දැන් උදාහරණ වශයෙන් අපි හිතමු කෙනෙක් අද නිින්දකටපත් වෙලා ඒක කියනවා කන තිදෙනවා සෝතින්දේ නැතුව නෙවෙයි ඒක බාහිර ශබ්දත් තිබෙනවා බාහිර ශබ්ද ගිහිල්ලා ඒ ශබ්ද කනේ ස්පර්ශ වීම කුසිදේනවා නමුත් ඔබට ගැනීමක් ඇතිවන්නේ කිසිම සිතිවිල්ලක් පහළවන්නේ සිත භවංගගත වෙලයි කියලා කියන්නේ එන්නේ ගියාට පස්සේ තියෙන අවස්ථාවට භවංගගත වෙලා. එතකොට ක්‍රියාත්මක වන සිතක් නෑ මනසේ ක්‍රියාදාමයේ නෑ. ඒක නිසා ඒ සෝතායතන එකදීමේ තේ අවස්ථාවේදී ඒ කියන්නේ රූප තිබුණත් නාම ධර්මයේ ක්‍රියාත්මක වෙලා නැති නිසා හැකියාවක් නේ. ඒක නිසා නාම රූප දෙකම මේ ආයතන ඇතිවීමට හේතු වෙනවා. ඒවල සක්කායතන ඇතිවීමට ඇහැ හා සම්බන්ධ සියලුම රූප කොටස ඇහැට අරමුණු වන රූපත් දෙන්නට ඕන. ඒ රූප වෙනවා කියනකොට ආලෝකය වෙන වෙනත් හේතුත් ඒකට අන්තර්ගතයි. එතකොට මනසේ ක්‍රියාත්මක වන ස්වરૂපයක් තියෙනවා. ක්‍රියාත්මක වන මනසක් තියෙනවා. ඒ වගේම තමයි කනට ශබ්දයේ වෙන්නකොට කනේ ඇතෙන්ට පුළුවන් ශක්තිය ඇති ස්වરૂපයේ වෙනුවට කණයි කණේ ඒ වගේම මනසේ ක්‍රියාදාමයේ තිබෙනවා. නාසයත් එහෙමයි. නාසය තිබුණා නාසය හා සම්බන්ධ ඒ සියලුම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයේ කිසිපරිදි සිදු වෙන්නේ නැත්නම් ගහන ආයතන ඇති කරන්නේ නැහැ. නාසයට කිසිම අනතුරක් ඇති වෙලා නැති වුණත් නාසය හා සම්බන්ධ ස්නායු පද්ධතියින්ද යම් කිසි හානියක් ඇතිලා තියෙනවා නම් ගඳ සුවඳ දකින්නට බැහැ. ඒ වගේම තමයි දිව තිබුණට දිව කිසිම හානියක් නොවී තිබුණා. දිව හා සම්බන්ධ ස්නායුන්ගේ ක්‍රියාදාමයන්ට හානියක් සිදු වෙන විට රස දැනෙන්නේ. ඒක නිසා මේ එක එක ඉන්ද්‍රියන් සම්බන්ධ වෙන වෙනත් කොටස් අවබෝධ කරගත යුතුයි මේ රූප කොළියෙන් කොටසට ඒක ඇතුළත් වෙනවායි කියලා. ඒක නිසා ධානායතන වීමට නම් නාසය හා සම්බන්ධ රූප කොටස තිබෙන්න ඕනේ ගඳ සුවඳක් තිබෙන්න ඕනේ ඒ විතරමදි සිතේ ක්‍රියාදාමයක් පවතින්න ඕන ක්‍රියාත්මක වන මනසක් පවතින සිතෙන් දැනගත් මෙමය ජීවිත රස ගැනීමත් මනසේ ක්‍රියාදාමයේ තිබීමත් ඒවසේ කයටත් එහෙමයි කය තිබෙනවා ඒ වගේම කායික ස්පර්ශන පොට්ටබ්බ ධම්මේ රූප ධම්ම තිබෙන්නට ඕනේ ඒ වගේම මනසේ තියෙන නිසි පරිදි ක්‍රියාකාරීත්වය තිබෙන දැනුම වෙනින්ද කියන කෙනෙකුගේ මනසේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි නැති නිසා ඔය මන්දරෝ වගේ සත්‍යෝ කෑවත් කෙනෙක් අතින් ඇල්ලුවත් එයාට තේරෙන්නේ නැහැ දැනීමක් ඇතිවන්නේ හේතුව මනසේ ක්‍රියාදාමයේ නැති ඒකට මනෝ යතනේ ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි මනස කියන එක නාම ධර්මයක්. ඒකකොට මන ආයතනය ඇතිවීමට නම් නාම රූප දෙකම තියෙන ලෝකල සත්‍යයන්ට විඥානය ඇතිවන්නේ සිත පහළවන්නේ රූපයක හෙල්ලීගෙනම. සිත විතරක් පවතින ලෝකල සත්‍යය මේක නෙමෙයි. නමුත් නාම රූප දෙකම තියෙන ලෝකල සත්‍යයට සිතක් ඇතිවීමට රූපයක් අත්‍යවශ්‍යයි. එතකොට මේ මනෝ විඥාන ධාතුව ඇතිවීමට මනස ඇතිවීමට වස්තු රූපයක් අවශ්‍යයි ඒක බොහෝ දෙනෙක් ඔය අපි දැන් පොත්වල හදේ වස්තු කියලා කියනවා කෙසේද හදේ වස්තු මොනේ හෝ කවර ආතනකදී හරි හිත පිහිටීමට වස්තු වන රූප කොටසක් තිබෙන්න ඕනේ ඉතින් අපි ඒක මොලේ කියලා ගත්තොත් ඒ මොලේ නිසි පරිදි ක්‍රියාදාමයේ තිබෙන්න ඕනේ මනස පහළ වීමට එතකොට ඒ රූප කොටසක් එතන අවශ්‍යයි. ඒ වගේම මනසට අරමුණු වෙන දේවල් තියෙනවා. මනසට අරමුණු වන්න පුළුවන් රූප අරූප කොටස් දෙක. ඒතර මනසට රූප අරමුණු වෙනවා නම් ඒ රූපත් අර රූප කියන කොටසට ඇතුළත් වෙනවා. ඒතකොට මනස පිහිටීමට දීති වස්තු රූපය සහ මනසේ යම් විදියකින් අරමුණ යන රූපයක් ඒ රූප කියන කොටස් දෙකම රූපස්කන්ධයට අයත් වන්නේ එතකොටයි මන ආයතනය ඇතිවීමට ඒ රූපේ උපකාර ඉතින් මනසට ඇතුළ අරමුණු වෙනවා රූප නොවන ධර්ම අරූප ධර්ම ඒවා ඔක්කොම නාම ධර්ම කොටසට අයත් වෙනවා එතකොට මේ මනස සහ ඒ නාම අරූප ධර්ම අරමුණු වෙනවා නම් ඒ ඔක්කොම නාම ධර්ම. මේ විදිහට මනාලතන ඇතිවීමට නාම රූප දෙකේම ක්‍රියාදාමයේ එතෙන්දි බලපාන. එතකොට නාම රූප නිසා මේ ආයතන හය ඇතිවෙනවා කියන කාරණාව පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕනේ ආයතන භාවයට පත්වන්නට නම් අර බුද්ධජනන් වහන්සේ කලින් විස්තර කරපු පරිදි අර පස් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේකේ නාම කියන්නේ මේ නාම ධර්මයන්ගේ සිටිලි ඇතිවීමක් තියෙනවා දැනීම මාත්‍රයක් ඇති වූ පමණින් එතන ආසයන් බවට පරිවර්තන වෙන්න බෑ කිසිම ඉන්දියා දැන් මේ අය මෙතන ඉන්නවා මෙතන තියෙන යම් යම් රූපය දැක්කයි කියන්නේ කොල්සක් හරි පිටියක් හරි දොරක් හරි මොකක් හරි දැක්කයි කියලා ඉතින් දැක්කට ඒ පිළිබඳ කිසිම සංඥාවක් මේ අයගේ සිත තුළ ඇතිවන්නේ නැහැ ඒ කියන්නේ කිසිම මානසිකාරයක් ඇතිවන්නේ නැහැ ඒ ගැන කිසිම සුඛ හෝ දුක්ඛ මොනම වේදනාවක් ඇතිවන්නේ නැහැ. ඉතින් අර වේදනාවලුත් නැහැ, සංඥාවලුත් නැහැ, චේතනාවලුත් නැහැ, මානසිකාරත් නැහැ. එතකොට ඒ ඇහැරම මේ අවස්ථාවේ වටේ තියෙන දේවල් තමයි ඒ ඇතට යොමු වුණත් ඒ පිළිබඳ නාම ධර්ම කිසිවක් පහළවන්නේ නැති නිසා එතන දක්කායතන ඒ අරමුණු තුලින් ඇතුවන්නට බෑ. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට අපේ ආයතන භාවයට පරිවර්තනය වන්නට නම් ඒ අරමුණු හමුුණාට පසුව පහළවන සිටිවි ධර්මයන්ගේ ජනනය වීම අනිවාර්යම තිබිය යුතුයි. දැනීම මාත්‍රයකින්ම පමණක් නවතිනවා නම් දැන් මෙතන දකින දේවල් මේ දකිනකොට දැනීම මාත්‍රයම නවතිනවා. දැනීම මාත්‍රයම නවතිනවා නම් එතන ඒ ඇහෙන් රූප දැක්කේ නමුත් ඇහැ මෙතන චක්කායතන බවට පත් කරමන්නට තමන් ඒ රූප සමස්තන්නේ. ඒ කියන්නේ ඇහැට පෙනෙන ඒ රූප තුලින් චක්කායතනෙ බිහිවන්නේ, ජනිතවන්නේ. ඒ විදිහට අනිත් ඉන්ද්‍රයන්ටත් මේ තේරුම් ගන්නට ඕන. එතකොට ඇහැ හා සම්බන්ධ සියලුම ස්ථාන පද්ධතින්ගේ ක්‍රියාදාමයේ ආදී රූප කොටස් වල ක්‍රියාදාමයත් සිතේ ක්‍රියාදාමයත් ඒ වගේම ඇහැට පෙනෙන අරමුණු කියන රූපාරම්මන තුළ තියෙන ඒ ක්‍රියා ඒ වාගේ එකතුව නිසා තමයි මේ නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසා තමයි සක්කායතනය කියන එක ජනිත වෙන්නේ මේ විදිහට සෝත ආසනේ, ගහන ආසනේ, ජීව ආසනේ, කාය ආසනේ, පන ආසනේ කියන ඉන්ද්‍රිය ආයතන හය පහළ වෙනවා. මේ ආයතන පස්සේ සලායතන පස්සේ පස්සෝ කියලා ඊළඟට කියනවා. සලායතන නිසා පස්සේ කිය ඇති වෙනවා කියලා. දැන් අපි නාම කියන කතා කරනකොට පස්ස කියන වචනේ පාවිච්චි කරා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. පස්සේ කියන්නේ ස්පර්ශ කරන මනස ගිහිල්ලා ස්පර්ශ කරනවා. කියන්නේ මනස යනවා නෙවෙයි මනසට අරමුණු හමුයි. ඒක අපි ස්පර්ශ කියන වචنين හඳුන්වනවා. එතකොට මනස යම් කිසි අරමුණක් හමුණාට පස්සේ මනසට යම් කිසි අරමුණක් හමුණාට පස්සේ මනස ඒක ස්පර්ශ කිරීමක් බඳු තත්ත්වයක් තියෙන. ඒකයි එතන ස්පර්ශ කියන්නේ. එතකොට සලායතන පත්‍ය පස්සෝ කියන තැන කතා කරන පස්සය අරකම නෙවෙයි. ඒ පස්සේ තුලින් යම් කිසි ක්‍රියාත්මක වන ආකාරය මනස ක්‍රියාත්මක වන ආකාරය වේදනාව ජනිත කර දීමට සමත් නම් අන්න එවැනි පස්සයක් තමයි මෙතන සලආත්න පස්සය පස්සය පස්සෝ කියන කතාවෙන් විස්තර කරන්නේ. දැන් අපි කලින් කියවා මෙතන තියෙන රූප මොකක් හරි මේ දැකිනවා නම් කිසිම ආකාරයෙන් ඒ පිළිබඳ සංඥා ඇති වෙන්නේ නැහැ, සිතිවිලි ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඒවා දැනීම මාත්‍රෙම නතර වෙනවා කියන්නේ. එතන පස්සයක් තියෙනවා ඇහැ තියෙනවා රූපේ තියෙනවා චක්ක විඥානත් ඇතිවෙනවා එතකොට චක්ක සම්පස්සේ එතන තියෙනවා ඒ චක්ක සම්පස්සේ ඇති වුණාට ඒ චක්ක සම්පස්සේ සමත්වන්නේ වේදනාවක් ජනිත කිරීමෙන් නැත්නම් වෙනස් වෙනස් සිතිවිලි ජනිත කිරීමට ඒ පස්සේ සමත්වන්නේ ඒ පස්සේ අත්‍යවශ්‍ය චක්කාසනේ ඇති ඉතින් මේ සංස්කාරණය ඇති වුණාට පස්සෙ පස්සපච්චය වේදනා කියලා බුදුන් පස්සේ කතා කරනවා. එතකොට සලායතන පස්සය පස්සෝ වීමට නම් මේ සලායතන තුලින් ඇතිවන ස්පර්ශය වේදනා ආදී ධර්මයන් පහළ කරවීමට සමත් ස්පර්ශයක්. එතන ගණන් ගන්න. ඒ කියන්නේ ක්‍රියාත්මක වන ආකාරයේ මනස ක්‍රියාත්මක වන ආකාරයේ වේදනාව. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් දැන් මෙතන තියෙන රූප මොකක් හරි දැක්කහම දැනීමක් ඇති වෙනකොට අපිට තේක්ෂා වේදනාවක් ඇති වෙනවා ඒ වේදනාව අපිට තේරෙන්නේ නැහැ කියලා විශේෂයෙන්ම අපි ධර්ම කොට කියන අය ඒව ඉගෙන ගන්න අය දන්නවා ඒගොල්ලෝ ගැහැණීමක් තියෙනවා හැමදාම ඒ ධර්ම එකටම උපදිනවා එකටම නැති වෙනවා ඒක ඒක නැතුව එහෙම වෙන වෙන වශයෙන් ඉදීමක් නැතිවීමක් නැහැ ඉතින් ඒක නිසා හැදෝකයක් දැක්කම දැනීම මාත්‍රෙම පැවතුණා නම් එතන වේදනාවක් වේදනාවක් තියෙනවා මේ වේදනාව තේක්ෂිතයි මේ වේදනාව අපිට දැනෙන්නේ. ඒ දැනෙන්නේ නැති වේදනාවල් ඇති කර දෙන උපක්ෂයන් නෙවෙයි මෙතන ගණන් ගන්න. අපිට දැනීමක් ඇති කරලා දීලා සිත ක්‍රියාත්මක වීමට හේතු පාදක වෙන පක්ෂයන් පමණයි මෙතන සලාසන පත්‍යා පස්සෝ කියන කතාවට අතුලත් වන්න. ඉතින් එහෙම නොවනවා නම් කෙනෙකුට තර්ක කරන්නටත් පුළුවන් සලාසන පත්‍යා පස්සෝ කියලා මෙතන කියනවා. පස්සපච්චා වේදනා කියලා ඊට පස්සෝ කියනවා. දැන් අපේ ඇහැට මේ රූප වැදෙනවා. රූප වැදුනට පස්සේ මේ චක්ක සංපස්සයක් තියෙනවා. නමුත් අපිට කිසිම වේදනාවක් ඇති වුණේ නැහැ නේද? මේ වේදනාව ඇති වෙච්ච නිසාම කිසිම තණ්හාවක්, උපාදානයක් ආදී පසු තියෙන දේවල් එකක්වත් ඇති වුණේ නැහැ නේද? එහෙමනම් මෙහි යම් කිසි නිර්වැරදි ස්වરૂපයක් සම්පූර්ණයෙන් හේතු සිහියක්ම නිර්වැරදි නිවැරදි ස්වરૂපයක් නැහැ නේද කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක නිසා දැන් තේරුම් ගන්නට ඕන සලආතන පච්චය පස්සෝ කියනකොට වේදනාව සහිත නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමට හේතු පාදක වන පස්සයක් පමණයි එහිදී ගණන් ගන්න ලබන්නේ. එතකොට නාම රූප පච්චය සලආතන සලආතන පච්චය පස්ස සලආතන නිසා පස්සය කියනවා. මෙතෙන්දී මෙයාට තේරෙන්නට ඕනේ දැන් නාම රූප නිසා සලආයතන ඇති වෙනවා කියනකොට සලආයතන කියන්නේ මොනවද? එතන තියෙන්නේ නාම රූප ධර්මයක්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා රූප කොටස් මනායතන කියන එක නාම ධර්මයක්. එහෙනම් බලනකොටත් එතන තියෙන්නේ නාම රූප දෙකක් කියලා කියන්නත් පුළුවන්. මේ නාම රූපච්ඡ කලාතන කියනකොට ඇහැ හා සම්බන්ධ සිටිවිලි පහළ වීමක් ඇති වුණු පමණයිනේ එකක් ආයතන බවට පත්වන්නේ ඒක නිසා බුදුහාමුදුරු බොහෝ අවස්ථාවලදී කියලා තියෙනවා චක්කු සම්පස්සායතනෙ සෝත සම්පස්සායතනෙ ගාන සම්පස්සායතනෙ විදිහට සම්පස්සායතන කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ඒක බොහෝ දුරට නිවැරදි කෙලින්ම ආයතන කියනකට වඩා ඒක මිනිස්සුන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සම්පස්සායතන ඒකට චක්කු සම්පස්සායතනය කියනකොට ඇහත් තියෙනවා ඇහ සම්බන්ධ වෙන නාම ධර්මයක් තියෙනවා. සෝත සම්පස්සායතනය කියනකොට කනක් තියෙනවා කන හා සම්බන්ධ නාම ධර්මයක් තියෙනවා. ඒකට අනිත් ආයතනත් ඉන්ද්‍රියොත් එහෙම. එතන තියෙන්නේ නාම රූප ධර්ම. කියන්නේ නාම රූප පංචා සලායතනන් කියනකොට ඒ සලායතන වල තියෙන්නේ නාම රූප ධර්ම. සලායතන පංචා පස්සෝ සලායතන නිසා ස්පර්ශය කියනවා කියන්නේ. ස්පර්ශය කියන තැන ඇතිවන්නේ නාම ධර්ම. ඒ නාම ධර්ම ඇතිවීමට හේතු පාදකෝ ඇහැ රූපාදී රූපතයි හේතුය. එතන තියෙන්නේ එතකොට නාම රූප ධර්ම. එතකොට මෙහිදී මේට ගේවාරයේදී කියපු කතාවක් ඉතාම පැහැදිලිව තේරෙන්නට ඕන. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා මැරෙනවා මේ නැත්තම් නැවත උපදිනවා. එහෙම කී ආදී වශයෙන් අපි යමක් කතා කරනවා නම් නැත්නම් මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී වශයෙන් යමක් ගැන අපි කතා කරනවා නම් ඒ කතා කරන්නේ මානින් යම් කිසිවකට නෙවෙයි නාම රූප සහ විඥාන දෙක අන්‍යෝන්‍ය අන්‍යමඤ්ඤ වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වෙමින් පවත්නා ස්වરૂපේතම කියන වෙනස් අදී වචනයක් වෙනස් වචනයක් මේක ගේ වාරයේදී මම අයිට විස්තර කරලා අපිට කතා කළා estava jai swaji swami swachave swapati swastava sati වචන පොතෝ ස්ථාව කාණිස්ති පතෝ ආදි වශයෙන් අපි කතාව කළා. එතකොට මෙතන කියන පඤ්ඤා වචන ස්ථාවතා පඤ්ඤා වචන කියන වචනේ පොත් කතා කරලා ප්‍රඥාවෙන් අපි දක්නවා මේවා ස්කන්ධේ මේවා ධාතය මේවා ආශ්‍රය මේවා නාම රූපේ මේ ඔක්කොම කියන්නේ අන්තිශයකට නෙවෙයි විඥාන සහ නාම රූපේන අන්‍යමඤ්ඤ පච්චේතාය පවත්තති විඥානය සහ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් එකට එකට ක්‍රියාත්මක වීම පවත්නා ක්‍රියාදාමයට කියන ලබන වෙනවා කියනවා. එතකොට මෙතන නාම රූපච්ඡා සලආයතන කියන්නේ සලආයතන පස්සේ පස්සේ කියන්නේ අනුකිසියක් නෙවෙයි නාම රූප ධර්ම ඇති වී ඇති වී නැති වී නැති වී යන ක්‍රියාදාමයේ විස්තර කිරීමට යොදන ලබන වෙනස් වචනයක් අදිවසේ අපිට උන නාම රූපච්ඡ සලාතන කියන්නේ නැතුව නාම රූපච්ඡ පංචස්කන්ධ කියලා කතා කරන්න පුළුවන් පංචස්කන්ධා කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නාම රූපච්ඡ පංචස්කන්ධ කියන්නේ නැතුව ධාතු හය වශයෙන් සද්ධා ධාතු කියලා කියන්නට පුළුවන්. ඒ කොයි යකින් කතා කරත් එකම දේ කතා කරන්නේ නාම රූප ධර්ම ඇති ඇති නැති නැති දිගින් දිගට යනවා මේවා හඳුනා ගැනීම පහසු සඳහා අපි සම්මුතියක පිටලා ප්‍රඥාත්යක පිටලා කටයුතු කරනකොට අපි කියනවා මේවා නාම රූපය මේවා ස්කන්ධය මේවා ධාතුය මේවා ආයතනීය ආදී ඒතකොට මේ කරුණ හරියට පැහැදිලිව තේරෙනවා නම් අර නාම රූපච්ඡ සලාතන සලාතන පච්ච පස්සෝ කියන කතාවේදී මේ සලාතන කියන්නේ නාම රූපේ එමන නාම රූපච්ඡ නාම රූපං කියන එක කිසි වැදගත්කමක් නැහැ නේද ආදි වශයෙන් ඇති වී ඇති වැරදි තර්ක නැති යන. කියන්නේ ඒවා නිවැරදි තර්ක නෙවෙයි වැරදි තර්ක නෙවෙයි තර්ක නැති යන. මේ විදිහට හරියට තේරුම් ගන්න නාම රූප ධර්ම උනේ ඇති ඇති නැති නැති යන හේතුන් ධර්ම ඵල ක්‍රියාදාමයි. හේතුන් දිනකොට ඇති වෙනවා හේතුන් නැති වෙනවා නැති වෙනවා මේ ක්‍රියාදාමයේ දිගින් දිගට පවතිගෙන පැවතගෙන යනවා පැවතගෙන යන ක්‍රියාදාමයේ විවිධ විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් හඳුනා ගැනීම සඳහා අපි එක දෙස බලන විවිධ දෘෂ්ටි කෝණවලින් ඉතින් ඇහැට රූපයක් දැක්කාට පස්සේ සලායතන වශයෙන් දක්කායතනය තුනක් කිව්වා වගේ මම කියන්න පුළුවන් එතන ඇහැට රූපයක් දැක්කට පස්සේ පංචස්කන්ධ ධර්මයක් ඇතුනේ කියලා. මොකද ඇහැයි රූපයයි ගැටීම නිසා චක්ක විඥානය ඇති වෙනවා නම් ඒක විඥාන ස්කන්ධය. ඉතින් රූපේ පිළිබඳ සංඥා ඇති වුණා නම් ඒක සංඥා ස්කන්ධය. වේදනා ඇති වුණා නම් වේදනා ස්කන්ධය. ඒ රූපයේ පිළිබඳ වේදනා ඇතිලෙන් සංනාම ගැටීම විදියක් යන සංස්කාර ස්කන්ධය. ඉතින් ඒ නාම ධර්ම මාත්‍රය තියෙනකොට රූප ස්කන්ධේ චිත්තජ රූප ඇතිවීමකුත් ඇතිවෙනවා පංචස්කන්ධ ධර්මයක් පහළවන්නේ. ඉතින් සලායතන නොකියතන ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන් කියන එක මේ ඇයිද දැන් තේරෙන්නේ. එතකොට මේ නාම රූප වලදී නාම කියන කතාවේදී කිව්වේ නාම ස්කන්ධයට අධිස්කන්ධ ධර්ම හතරමයි. වෙන එකක් නෙවෙයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන වචන පහකින් විස්තර කරලා තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරමයි වෙන මොකක්වත් හතර නෙවෙයි. දැන් වේදනාව කියන එකට නාමය කියන එක විතර වේදනා කියනකොට ඒක වේදනා ස්කන්ධයට ඇතුළත්. සංඥා කියනකොට සංඥා ස්කන්ධයට අයතන වේදනා සංඥා චේතනා චේතනාවයි කියන්නේ සංස්කාර ස්කන්ධයට මනසිකාර මනසිකාර කියන්නේ සංස්කාර ස්කන්ධයට ඊළඟට පස්සෝ කියලා කියන්නේ පස්සේ කියන එක දැන් නාම ධර්ම කතා කරනකොට මනස ස්පර්ශ කිරීම චක් විඥානය ඇතිවීම ඒක ගැන කතා කරනවා ඒක විඥාන ස්කන්ධය ඒක නිසා ඒ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන එක හැමතැනම තියෙන්නේ අර වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ස්කන්ධ ධර්ම හතරමයි ඒකේ අතර වෙනසක් නෑ ඒ නිසා මේ නාම රූප පත්‍ය සලආතනං කියනකොට තියෙන කතාවේදී තියෙන මේක අර්ථ තේරුම් ගන්නට බලන්න මෙතන නාම රූපච්ඡා සලහසනම් කියන්න පුළුවන් නාම රූපච්ඡා සම්පස්සායතන කියන්න පුළුවන් නැත්නම් නාම රූපච්ඡා මෙතන ධාතු හයක් වශයෙන් නැත්නම් ධාතු දහයක් වශයෙන් ධාතු 18ක් වශයෙන් කියන්නත් පුළුවන් ස්කන්ධ ධර්ම වශයෙන් කියන්න පුළුවන් විවිධාකාරයෙන් කියන්න පුළුවන් කොහොම තේවත් අර නාම රූප ධර්ම විඥානයේ සමග අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා දිගින් දිගට ඇති වෙති නැති නැති යන ක්‍රියාදාමයේ කියන වෙනත් අධිවචන අධිවචන කියන්නේ හඳුනා ගැනීම සඳහා කියන වෙනත් වචනයක් අධිවචන කියලා කියන්නේ මේ නිසා බුදුරජාණන් වහන්සේ අවස්ථාවකදී ප්‍රකාශ කවතාවේ සම්භෝව අවස්ථාවේ ප්‍රකාශ කළ ඇති අපේ දීඝනිකායේ තියෙන මහා නිදාන සූත්‍රයෙන් සූත්‍රව දක්වනකොට පටිසම්පාදී විස්තර කරනකොට අර නාම රූපච්ඡා සලආයතන කියන වචනේ කියන්නේ ඒ කොටස කියන්නේ කෙලින්ම කියන්නේ නාම රූපච්ඡා පස්සෝ අපි දැන් මෙතන කියන නාම රූපච්ඡා සලආයතන සලආයතන පච්ඡා පස්සෝ කියලානේ ඒක නැවත නැවත කීමක් මේක අත්‍යවශ්‍යම නෑ ඒක නිසා බුදුහාමුදුරේ සූත්‍රයේදී කියන්නේ මහා නිදාන සූත්‍රයේදී නාම රූපච්ඡා පස්සෝ නාම රූප නිසා පස්සේ මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන අය සූත්‍රයේදී නාම රූපච්ඡ පස්සෝති ත්‍රිකෝපනේ සම්බුත්තම් සද්ධානන්ද හිමිනාතේ සම්පරියාය නිවෙස්සබ්බම් යක්ඛා නාම රූපච්ඡ පස්සෝ දැන් අපි මේ කතා කරන්නේ නාම රූපච්ඡ සලායතන සලායතන පච්ඡ පස්සෝ කියන එක වෙනුවට නාම රූපච්ඡ පස්සෝ කියලා කෙලින්ම කියන්න පුළුවන් කියන එක. අර සලායතන ගැන කතා කරන කතා කරන්නේ තර නාම රූපච්ඡාන පස්සේ කියලා යමක් මම ප්‍රකාශ කළා නම් ආනන්ද මෙන්න මේ කියන කරුණ වලින් ඔබ ඒක එහෙමමයි කියලා තේරුම් ගන්න. ඔය කියු පාඩේ සරල අදහස අපි කිව්වා. එතෙන්දී ප්‍රශ්න හතරක් බුදුහාමුදුරුවෝ අහනවා. මේ ප්‍රශ්න හතර සමහර විට මේ ඇයට එතරම් පහසුවෙන් තේරුම් ගන්නට බැරි වෙයි භාවනාවේ ඉහළ අත්දැකීමක් නැති කෙනෙකුට කොහොමද තේරුම් ගන්නට බැහැ. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයේ තියෙනවා නාම පඤ්ඤප්ති කියලා රූප පඤ්ඤප්ති කියලා જાති දෙකොටස් දෙකක්. නාමයක් හඳුනා ගැනීමට ප්‍රඥාත්‍යයක් දානවා. රූපයක් හඳුනා ගැනීමට ප්‍රඥාත්‍යයක් දානවා. මේ ප්‍රඥාත්‍ය කියන එක අපි සම්මත කරගෙන තියෙන දෙයක් සත්‍ය දෙයක් නේ. දැන් උදාහරණයක් වුණා මේ ඇයි මේක පස්වෙන් තේරුම් ගන්න පුළුවන්. අපි නු මේ ගියක් හදාගෙන යනකොට ওই පිටි බැඳලා තියෙනවා අපි දකිනවා. බඩවල තියලා සෙමින්තුලින් උඩට උඩට බැඳලා තියෙන සම්පූර්ණ කරලා නැහැ කියලා ඉතින් අපි එතකොට කියනවා මේ මිනිහා භාගෙට පිටි බැඳලා නැත්නම් පිටි නම් බැඳලා ඉවරයි උඩ තට්ටු විතරයි දැන් ගහන්න තියෙනවා කොහොම අපි කතා කරන්නේ. එතකොට මේ ගඩොල් ටික උඩට උඩට තිබ්බකට පිටි කියන එක අපි ප්‍රඥාක්තිය. දැන් මේ ගඩොල් ටිකම ඒ විදිහටම ඉස්සරහින් තාප්පයකට බැඳලා තියෙනවා. එතකොට අපි කියන්නේ තාප්පයක් බඳලා. අර අර ගඩොල් පිටියේ බඳපු ක්‍රියාදාමයමයි ඒකේමයි ඒ තාප්පෙ සිදුවෙලා තියෙන්නේ. ගඩොල් එක උඩ එක දිහා හිමින් දිහා රෙමින් එන බඳලා තියෙන්නේ. ඒ එකම දේ දෙක දෙකම තිබිලා තියෙනවා. නමුත් එකකට අපි තාප්පේ කියන සංඥාවක් ඇති කරගන්නවා. එකකට අපි දිට්ඨිය කියන සංඥාවක් ඇති කරගන්නවා. මේ දෙකම ප්‍රඥාප්ති. ප්‍රඥාප්ති කියන්නේ සිතේ සතහන් වෙන දෙයක් සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි. අපි සිතින් මේව දෙයක් තියෙනවා කියලා ඉතින් ඉඳලා පිළිඅරගෙන තියෙනවා. සත්‍යයේ පිටර ඒක විතර තේනවා මෙන්න මෙහෙම දෙයක් කියලා. දැන් මේසී කිව්වොත් අපිට හිතට වැටෙනවා මේසී කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක ප්‍රඥාත්‍ය සත්‍ය වශයෙන් දෙයක් නේ. පුතුව කිව්වොත් ප්‍රඥාත්‍ය. මේ කිව්වොත් ප්‍රඥාත්‍ය. මේ ලෝකේ යන්තා සංඥාවලින් හඳුනා ගන්න ලබන දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම ප්‍රඥාත්‍ය. ඒ ප්‍රඥාත්ති කියන වචනයට බුදුහාමුදුරුවෝ පඤ්ඤාත්ති කියන වචනයත් ප්‍රකාශ කරනවා. ඒක ඒක නිසා ඒ වචනේ තේරුම් ගන්න ප්‍රඥාත්ති කියන වචනේ. එතකොට නාම ප්‍රඥාක්තියක් තියෙන නමින් අපි විවිධ දේවල් හඳුනා ගැනීම සඳහා ප්‍රඥාක්තිය දාගෙන තියෙනවා. ඊළඟට රූප ප්‍රඥාක්තියක් තියෙනවා. මේ වචන දෙක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ නාම රූප පත්‍ය පස්සෝ කියන එක තේරුම් ගන්න. ඒකයි මම මේක කියන්නේ. එතකොට රූප ප්‍රඥාක්තියක් තියෙනවා. රූප හඳුනා ගැනීම සඳහා අපි විවිධ නම් දාගෙන ඉන්නවා. ඒක ආනින් සිතින් තමයි නමුත් රූපේ හඳුනා ගැනීමට අපි දකින රූප හඳුනා ගැනීමට හඳුනා ගැනීමට ආසන්න ශබ්ද නාසය වෙනකන් සුවඳ දිවට දැනෙන රස කාය දැනෙන ස්පර්ශ ආදී මේ ඔක්කොම රූප සංකෝපස්කන්ධයට ඇදහම මේවා හඳුනා ගැනීමට විවිධ නම් දාලා තියෙනවා දැන් අපි අත්ද කිව්වොත් එහෙම අත්ද කියන එක ප්‍රඥාක්තියක් කියන්නේ අතේ තියෙන යම් යම් රූප කොටස් හඳුනා ගැනීම සඳහා අත කියන ප්‍රඥාත්ය පිටාගෙන සිටිනවා. කතාවේදී ඕනෑම කොටසකට දාලා තියෙන නමක් අපි කතා ගැන හිතුවොත් ඒක ප්‍රත්‍යක්ෂයෙන් තමයි සත්‍ය වශයෙන් තියෙන දෙයක් නේ. ඒකට ඒක රූප ප්‍රඥාත්යකුත් තියෙනවා නාම ප්‍රඥාත්ය සහ රූප ප්‍රඥාත්ය කියලා දෙකක් තිබුණා. එතන ඊළඟට තියෙනවා මේ පස්සේ තව කොටස් දෙකක් අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියලා එකක් තේරුම් ගන්න ඕනේ නාම රූපඥා පස්සෝ කියන එක තේරුම් ගන්න. දැන් අපි නාම ප්‍රඥාත්‍ය සහ රූප ප්‍රඥාත්‍ය කියන දෙක කියලා දුන්නා. මේක මෙහෙට දැන් තේරෙන්න ඇති. දැන් අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස. අධිවචන කියන්නේ දැන් කලිනුත් අපි අධිවචන කියන වචනේ පාවිච්චි කළා. යම් දෙයක් හඳුනා ගැනීම සඳහා යම් දෙයක් දැක්වීම සඳහා පාවිච්චි කරනු ලබන වෙනත් වචනයක් අධිවචන කියන්නේ. එතකොට අධිවචන සම්පස්සේ කියන්නේ හිත ගැදීම නිසා හිත කියලා ස්පර්ශ වීම නිසා ඒදී අපි හඳුනා ගන්නවා ඒ ආකාරය. පටිච්ච සම්පස්සේ කියන්නේ හිත ගැදීම නිසා ඇති වෙන ස්පර්ශය. එතකොට බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනා කර මෙහෙම ආනන්ද හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. නාම රූප පත්‍යා පක්ෂය කියන එක මේ කියන කරුණෙන් ආනන්ද ඔබ තේරුම් ගන්න. මේ ආනන්ද ආකාරයේ නිමිත්තේ නිංගේ නේ නිහේහි උද්දේශයේ නාම පඥාති හෝති දේශාකාරිත සේතනංගේ සේත නිමිත්තේ තුනේ උද්දේශ අසති අප්නේ කෝ රූපකායේ අධිවචන සම්පස්සෝ පඤ්ඤායේත ඒ පළවෙනි ප්‍රශ්නේ යම් ආකාරයකින් ඒ ආකාරයේ යම් සදහනකින් යම් නිමිත්තකින් යම් හඳුනගන්නකින් හඳුනීමකින් නාම ප්‍රඥාත්‍ය තියෙනවා නම් මේ නාම ප්‍රඥාත්‍ය නැති කල රූපකායේ අධිවචන සම්පන්නය පණවන්නට පුළුවන්. ඒක මෙහෙට තේරෙන්නේ නැතිද? මොකද මේ වචන දැන් ටිකක් බරපතල වෙදින් ඒ වචන ටිකක් ඒ දින භාවිතා කරන වචනේ දැන් නම් අපි නාම ප්‍රඥාදී ගැන කියන කණින් කණින් කතා කළා යම් දෙයක් හඳුනා ගැනීම සඳහා නැත්නම් මොනම ආකාර සටහනක් දැක්වීම සඳහා නැත්නම් නිමිත්තක් දැක්වීම සඳහා ඒ ආකාරයම් කිසි ආකාරයක් දැක්වීම සඳහා කරුණු හතරක් කරන කියන්නේ ඒ ආකාරයේ ඒ ලිංගයේ ඒ නිමිත්තේ ඒ උද්දේශයේ නාම කානාම් පඤ්ඤාතිරෝති නාම පඤ්ඤාත්‍යති අපි ඕන දෙයක් හඳුනා ගැනීම මේකයි මේකයි කියන්නේ කියලා ඒකට නාමින් අපි හඳුනාගෙන කියන යම් දෙයක්. මෙන්න මේක නැත්නම් මන ඒ දැකපු දේ අපි උදාහරණ ඇහැට රූපයක් ගන්න පමණක් ගත්තොත් ඒ ඇහැට දැකපු දේ පිළිපද අධිවචන සම්පස්සයක් ඇති වෙනවද? දැන් උදාහරණයක් කියනවා අපි ලෝ කවදාවත් දැකපු නැති ගහක් හරි සතෙක් හරි මෙතන සිටිනවා කියලා. අපි ජීවිතේ දැකලත් නැහැ. ඔකට කියන නමක් අපි දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. ලෝකෙ කෙනෙක් දන්නේ නැහැ. ඒ මුගස්ස ඕන තරම් තියෙනවා. අපි නන්දා බුන්නේ නැති ගස් කියන නන්දා බුන්නේ නැති සත්‍ය ඕන තරම් ඉන්න. ඉතින් පස්සේ නම දාගන්න එක වෙනම දෙයක්. එතකොට දැන් මේක අපි දැක්කයි කියලා කියන්නේ දකින්නකොටම මනසේ කියලා මේක දැක්කේ කියලා මේ දැකපු දේ අහවල් දේ කියලා වෙනත් රූපයකින් ඒක වෙන හැඳිනීමක් පිටතට ඇති වෙන්නට මේ අධිවචන සම්පස්සය කොහෙත් නැති වෙන්න බෑ මොකද ඒ නාම ප්‍රඥා තියෙන්නේ නාම ප්‍රඥා තියෙන ඒ නිසා රූපකායේ අධිවචන සම්පස්සයක් රූපයේ කෙරේ අධිවචන සම්පස්සයක් ඇති වෙන්නට බෑ මේක දැන් තේරෙන්නට ඕනේ මේ ඇයි එතකොට ඒකට ප්‍රාසන්නයට ප්‍රේතුරු ආනන්ද හඳුව තියෙන නෝටි සම්බන්ධයෙන් වෙන්නද බෑ ස්වාමීන් වහන්සේ. ඕකෙම අනිත් පැත්තේ ඊළඟට කියන ඕකම වෙනත් පැත්තකින් කියනවා. මේ ආකාරයේ මේ ආනන්දාකාරයේ මේ මේ නිමිතේ මේ උද්දේශයේ මේ රූපකායස්ස පඤ්ඤප්ති හෝති. තේසවාකාරිත තේසුන්ගේ තේසුන් මිත්තේ තේසුන් දෙස්සේසු අසති අපිනකෝ රූපකායේ පටික සම්පන්නෝ නාමකායේ පටික සම්පස්සෝ පඤ්ඤායේත එතකොට අර රූපේ හඳුනා ගැනීම සඳහා යම් කිසි නිමිත්තක් සතහනක් නැත්නම් හැදීමක් ආදී කොයි ආකාරයකින් හරි ප්‍රඥාත්යක් පණවන්න තියෙනවා නම් අපි අර පිටිය කියලා හරි නැත්නම් මේ තාප්පිය කියලා හරි ප්‍රඥාත්යක් ඒ වැනි ප්‍රඥාත්යක් අපි පණවගෙන තියෙනවා. ඒ ප්‍රඥාත්ය නැත්නම් නාමකයි පටික සම්පස්සෝ එකක් ඇතිවෙනවද අපිට කෝ නාමකයි පටික සම්පස්සෝ පඤ්ඤාය නාම නාමස්කන්ධයේ කියලා ඒ රූපේ ස්පර්ශ වෙලා මෙහෙම දෙයක් කියලා අර කලින් කියපු අදිවචන සම්පස්සේ ඇතිවෙනවා ඒකයි මෙන් ආන ප්‍රශ්න ඒකටත් දෙන්න තියෙන පිළිතුර මේ ඇයි තේරෙන්න ඕන නෝකේ සම්බන්ධයෙන් එහෙම වෙන්න බෑ ඒ කියන්නේ කව අර රූප අපේ සිත තුළ කලින් දැකපු උපමාව ගත්තොත් කලින් ගත්තු උපමාව ගත්තොත් මේ ජීවිතේට කවදාවත් දැකලවත් අහලවත් කවුරුත් දන්නේ නැති මේ රූපයක් දැන් මොන්න අපේ ඇහැට දකින්නේ. එතකොට මේ අසවල් දේ කියලා නාම ප්‍රඥාත්තියක් අපේ හේත තුළ ඇතිවන්නට බෑ. ඒක නිසා ආදි වශයෙන් සම්පස්සයක් ඇතිවන්නේ නැහැ. ඒක පැහැදිලි. එතකොට මේ රූපයේ තියෙනවා රූප ප්‍රඥප්තිය තියෙනවා මේ බිත්තිය මේ තාපේ මේ ආදී වශයෙන් මේ ප්‍රඥප්තිය තියෙනවා මේ ප්‍රඥප්ති කිසිවක් නැති විට නම නාමස්කන්ධයේ කියලා ඒ රූපේ හැපිලා පටික සම්පස්සයක් ඇති වෙන්න ලද්දා මොකද නාමයට කියලා හඳුනා ගන්න බෑ අර කලින් කියපු එකමයි වෙනත් විදිහකට කියන්නේ. ඒ කියන්නේ නාම රූප දෙක දෙකට දාලා කතා කරනකොට එහෙම කියන්නේ තියෙන්නේ. නාම රූප නිසා පස්සේ ඇති වෙනවා කියන්නේ. දැන් මේ දෙකම එකට අරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහොමවත් මේ ප්‍රශ්නයක් අහනවා. මේ ආකාරයේ හේලින්ගේ නිමිත්තේ නිරුද්දේශේ නාමකාශක රූපකාශක පඤ්ඤත්ති හෝති. යම් ආකාරයකින් යම් සටහනකින් යම් නිමිත්තකින් යම් හැදිරීම හැදිරෙන ස්වરૂපයකින් නාමකායේ සහ රූපකායේ ප්‍රඥාක්ති තියෙනවා. අන්නේ ඒ ප්‍රඥාක්ති ඔක්කොම අසතිය නැති කල්ප. තේසාකාරී තේසනින්ගේ තේසනිතේ නිරුද්දේශ අසති ඒකක්වත් නැති කල අපෙනකෝ එතකොට කියනවා අධිවචන සම්පස්සෝවා අධික සම්පස්සෝවා පඤ්ඤායත අර කියපු දෙකෙන් එකක්වත් ඇතිවන්නට පුළුවන් ද අධිවචන සම්පස්සයක් හෝ පරික සම්පස්සයක් ඒකත් දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු දැන් කෙනෙක් ගන්න කලුවරක සිටිනවා මේ ඝන කලවරක සිටිනකොට රූප තියෙනවා. රූප තිබුණාට රූප ප්‍රඥාක්තියක් ඒ දකින දකින රූපය අසවදී අසවදී අසවදී අසවල් පාට හොඳයි නරකයි ලක්ෂණයි කතයි. ඔය වගේ ප්‍රඥාක්තිය තියෙනවනේ. මේ ප්‍රඥාක්තිය එකක්වත් උඩ ඇදෙන්නේ නැහැ. මොකද රූපකායේ ගිහිල්ලා මනස ස්පර්ශ කරන්නට හැකියාවක් නැහැ. කලවර තියෙන නිසා. දැන් හිතන්න මේ මොනවා වුණ නින්දට වැටෙනවා. අර කලවරේ මේ ඉන්නේ. දැන් ඔන්න නින්දට වැටෙනවා. නින්දට පරණුවන් පස්සේ මනස ක්‍රියාත්මක වන්නේ නැහැ. එතකොට මනස ක්‍රියාත්මක වන්නේ නැහැ. රූපේ මනසේ ප්‍රඥාවක් නැහැ. ඒ වගේම රූප ප්‍රඥාවක් නැහැ. දෙකම නැති කොට අධිවචන සම්පස්සේ නැහැ. පටිඝ සම්පස්සේ ඒක නිසා ඒකටත් පිළිතුර දෙන්නේ එහෙම වෙන්නත් පුළුවන්ද? අධිවචන සම්පස්සයක්වත් පටිඝ සම්පස්සයක් ඇති වෙනු ඒකත් නේ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ හතරේ ප්‍රශ්න වශයෙන් අහනවා නාම රූපච්ඡ පස්සෝ කියන එක මේ කියන කරුණෙන් තේරුම් ගන්න කියන එක විස්තර කරනට කියන හතරෙනි කරුණ. මේ ආනන්දාකාරී නිංගේ මේ නිමිතේ යොදේ යොදේ නාම රූපස්ස පඤ්ඤති හෝති තේසවාකාරී තේසනින්ගේ තේසනිමිත්තේ තේසුද්දේසු අසති අපිනකෝ පස්සෝ පඤ්ඤායික මේ නාම රූප දෙක බැල යම් කිසි ආකාරයකින් යම් කිසි සතහනකින් යම් කිසි හඳුනමකින් යම් කිසි නිමිත්තකින් යම් කිසි ප්‍රඥාක්තියක් අපි පනවගෙන සිටිනවා නම් මේ ප්‍රඥාක්ති නාම කායයට නෑ රූප කාය නාම රූප දෙකටම නැත්නම් පස්සේ කියන එක පනවන්නට පුළුවන්ද? ඔය සම්බන්ධයක වෙන්නට බෑ. මේක මේ තේරුම් ගන්නට බැහැ කියේ භවනා කියලා දිනුවක් නැති කෙනෙකුට ඔය කියපු කතාව තේරුම් ගන්නට බැහැ. දැන් උදාහරණ වශයෙන් අපි කියන්නේ හිතමු අපි දැන් දැන් රහත් වෙච්ච කෙනෙක් ඉන්නවා ඒ රහත් වෙච්ච කෙනාගේ සිත තුළ ඔක්කොම නිරෝධයකට පත් වෙලා තියෙන්නේ ඒක නිසා කිසිම සංඥාවක් ජනිත වන්නේ ඇහැට රූපේ දැක්කම දැනීම මාත්‍රෙන් අතර වෙන මොනම රූප සංඥාවක්වත් ඉකේ පහළවන්නේ කනට සද්දය එනවා කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ ඒකම ওই සද්දය තුන වැදෙන දැනුම දැකී දිත්තේ දිත්තම සම්භාෂය සේසදම සම්භාෂිත ආදී වශයෙන් දැනීම මාත්‍රේ වෙනවාට අනිත් ඉන්ද්‍රියන්ටත් එහෙමයි අරමුණු වෙනවා ඔය වටිනවා දැනීම මාත්‍රයක් ඇති වෙනවා නැතිව නැච්චේ එයාට ඒ නාම ප්‍රඥප්ති ආදකම්දී හොඳ දෙයක් කියලා අස්සන දෙයක් කියන්නේ කෙමිනේ කෙනපුරෙච්ච සතුරක් ඔය නැත්තම් මේ අනිත්‍ය දුක්ඛේ පිළිකුල් ලස්සනේ ඔය මොනවත් ඔය කිසිත් තුලනේ නාම ප්‍රඥප්ති කිසිවක් නෙමෙයි පද සංඥා නිරෝධයේ සිටපත් වෙලා තියෙන නිසා ස්ථාවර වශයෙන් දැන් මේ තැනත්තා දැන් මේ මෙවැනි සිතක් තියෙන තැනත්තා දැන් ඔන්න රූප නිරෝධයේ සිදපත් කරන භාවනා කරන භාවනා කරන මුළු විශ්වයේම තියෙන රූප ධර්මයන් නිරුද්ධ කර යවන. එතකොට තමන්ගේ ශරීරයත් නෑ මුළු ලෝකෙම රූපේ නිමිත්තකුත් පටහන් වන්නේ. එතකොට රූප ප්‍රඥාත්‍යක් ඔහුගේ සිතතල විද්‍යමාන වන්න කොහෙත් මීඩාවක්. කලින් තැන නාම ප්‍රඥාත්යක් ඉස්සලම නාම ප්‍රඥාත්යක් ඇතිවීමට ඔබගේ සිතට කිසිමයක් නැහැ. දැන් සියුම් සමත්ම සියුම් දැනීමක් විතරක් ඔය පාදිය. එන මොකක්ද? ඔහුගේ සිත තුළ මොන පස්සයක් ඇතිවෙනවා. මොන පස්සයක්වත් ඇති වෙන්නේ හැකියාවක් නැහැ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සලආතන රෝධා පස්ස නිරෝධෝ නැත්නම් නාම රූප නිරෝධ සලආත නිරෝධ සලආත නිරෝධ පස් නිරෝධෝ කියලා ඔකේ පටිච්චසමුප්පාද ධර්මයේ අනිත් පැත්තට කියන කතාවෙන් තියෙනවා ප්‍රතිලෝම වශයෙන් කියන අවස්ථාවක් තියෙනවා එතකොට මෙතනදී කොටස් තුනම කියන්නේ තුන කියනවා නාම රූප නිරෝධ පස්ස නිරෝධ නාම රූප නිරෝධයේ පස්සේ නිරෝධයට කිසිම ආකාරයෙන් පස්සයක් ඇති වෙන්නට බෑ මොන සත්‍යයක් ඇහුණත් ඔහුට කිසිම දැනීමක් මොකක්වත් නෑ මොන කඳ සුවඳ ලෝකෙ තිබුණත් කිසිම දැනීමක් මොනම පස්සක්වත් නැහැ. ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රියන්වත් මොකක්වත් නැහැ. ඉතාසියුන් දැනීම් මාත්‍රයක් පමණක් පවතින. එතකොට ඉරීදී පැහැදිලිව තේනවා මේ පස්සේ ඇතිවීම සඳහා නාම රූප දෙකේම ප්‍රඥාති ධර්මයන් තියෙනවා. මේ නාම රූප දෙකේ ප්‍රඥාති ධර්මයන් නිරුද්ධ වූ අවස්ථාවකදී කිසිම ආකාරයකින් පස්සේ පස්සේ කියන ප්‍රඥාති බනවන්නේ. පස්සේ කියන එකත් ප්‍රඥාන්තියක්. ඒක පනවන්න බෑ. තස්මාති ආනන්දේශේ හේතුයට නිදානමේ සමුදයස පච්චෝ පස්සස යදිදම් නාම රූප. ඒක නිසා ආනන්ද ඒකමයි හේතුව. ඒකමයි නිදානේ. ඒකමයි සත්‍ය. ඒකමයි සමුදය. මේ පස්සේ ඇතිවීමට මොකද්ද නාම රූප. ඒක නිසා තේරුම් ගන්න නාම රූප පත්‍ය පස්සෝ කියන්නේ ඒක. මේ කියපු කතාව සමහර විට මේ ඇත්ත පහසෙන් තේරුම් ගන්නට නැහැ කියන්නේ. මේ ගැන නැවත නැවත සිතලා බලන්න, කල්පනාවේ සමාධිමත් ප්‍රඥාමත් සිතකින් සිතලා බලන්න. සිතලා බලනකොට ඔය කාරණාගෙන යම් යම් ගැටලු කණිනකොට ඊළඟ දවසේ අහන්න මම තවදුරටත් විස්තර කරන්න. නමුත් අර අවසාන වශයෙන් කියපු කොටස් නම් ප්‍රායෝගික වශයෙන් අත්දකින්න මේ ඇයට කිසිම හැකියාවක් නැහැ. ඒ අත්දකින් නැති විට ඒ බුදුහාමුදුරුවෝ කියපු කරුණ මේකයි කියලා කිසි කෙනෙකුට අවබෝධ කරගන්නට බැහැ. ඒක නිසා නාම රූප නිරෝධා පස්ස නිරෝධෝ කියන කතාව තේරුම් ගන්නට බැහැ. අර නාම රූප පිළිබඳ ප්‍රඥාම්ති නැති කල පස්සයක් තියනවාද කියන ප්‍රශ්නයට නැහැ කියන පිළිතුර දීලා තියෙන්නේ මොන විදිහකින් දැකලාද කියන එක තේරුම් ගන්නත් බැහැ. ඒ නිසා මේ වගේ අඟුරුයි පටිච්චසමුපාද ධර්මයන් මේකෙන් අර මතු පිටින් තියෙන අර පොත්පත්වල දක්වන හැටියට සංදීඥානේ මෞකසට ආවා ඊට පස්සේ නාම රූප ධම්ම ඇති වුණා ඊට පස්සේ ඉතින් කලින් නොතිබිච්ච හැකරනාසය ආදී ආත්ම ඇති වුණා කියන කතාව වාගේ සරල දෙයක් නෙවෙයි මේ තියෙන්නේ ඕක කියලා තේින්න අපරෙන්නේ නැහැ රේණුකාණන් හඳුගේ පොතක තියෙන උපමාව පොල් පොල් ගෙඩියක ඉස්සල්ලාම අර පොල් පොඩි කෙනෙක් ගියා වගේ තත්ත්වයේ තියෙනකොට මොන්දක් තිබුණෙත් නෑ ලෙන්දක් තිබුණෙත් නෑ වතුර තිබුණෙත් නෑ මද තිබුණෙත් නෑ පොහු තිබුණෙත් නෑ පහුවටම පහු වෙනකොට ඩොක් මිල පොයනකොට ඒ ඔක්කොම ඇතුණා වගේ මවකට ඇතුළේ තියෙන නාම රූප ධර්ම වල ඇහැ තිබුණෙත් නෑ කන තිබුණෙත් නෑ නාසය තිබුණෙත් නෑ ඕව පස්සට පස්සට වෙනකොට ඇතුණා ඒක නිසා තමයි නාම රූප පත්‍ය සලආතනම් කියන්නේ කියලා ඒ හැමෝම දුවෙම කියලා තිබුණා පොතේ ඉතින් ඒවා මේ සාමන්තරට හරි නිවැරදි ඥානම තේරසියක් නිවැරදි කරුණු නෙවෙයි. ඒ නිවැරදි වශයෙන් දකින්න නම් මේ ධර්මයේ තාම ගැඹුරුයි, ගැඹීර ධර්මයේ තේරුම් ගන්න නම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ආයෝග අධ්‍යක්ෂකින් මුලින් පොරොවේ ධර්මයන් තේරුම් ගැනීම අපහසුයි. එතකොට අද නීලප්පා කියපු කරුණු කෙටි සාරාංශය අපි කතා කරන්න. අපි කතා කරමු මොකද්ද නාම රූප පත්‍ය සලාතන සලාතන පත්‍ය පස්සු නාම රූප නිසා ආයතන හයක් ඇතිවෙනවා ආයතන නිසා පස්සය තියෙනවා කියන එකයි කතා කරන්නේ. ඒතකොට නාම රූප කියන එක විස්තර කළේ කොහොමද නාමය කියන එක පස් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන කොටස් පහට කියන වචනයක් නාම රූප කියන්නේ මහා භූත හතරයි නිසා රූපදා අපාදාය රූප හතරක් ඒකටයි රූප කියන්නේ නාම රූප දෙක මෙතුනම ඒ කොටස් දෙකම එකට ගැන කතා කරනවා අපි නාම රූප කියනවා මේ නිසා පහළ වෙන ආයතන හයක් සක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායතන මනෝයතන මේ නිසා කියන පස්ස හයක් චප්ප සම්පස්සෝ සම්පස්ස ගහම් සම්පස්ස ජීව සම්පස්ස කා සම්පස්ස මනෝ සම්පස්ස. ඒතර ආයතන කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ම නොවේ කියන එක අපි ප්‍රකාශ කළේ. දැන් උදාහරණ වශයෙන් එහා කතා කළොත් එහෙම ඇහැ ඉන්ද්‍රිය චක්ඛුන්ද්‍රිය නමුත් ඒක ආයතන භාගයට පරිවර්තනය වෙන්නට ඇහැර රූපේ පෙනෙන්නටත් ඕන පෙන්වන ඉස්සප්පාණි දැනීම මාත්‍රය තුන පමණින්ම මදි. ඒ දැනීම මාත්‍රය තුනට පස්සේ පිළිමද රූප සංඥා රූප සංඥාව නිසා ඇතිවන වේදනා ඒ පරිමද මානසික සංඛාරාදී ඒ නාම ධර්ම පහළ වෙනකොට තමයි ඒක චක්කා යතනියක් බවට පත් වෙන්නේ. මේ විදිහට තමයි සුසේන්ද්‍රියලත් ආයතන බවට පත් වෙන්නේ. මේ ආයතනිකම් පස්සේ කියනකොට අපි විස්තර කළේ එතන පස්සේ කියන්නේ සාමාන්‍ය ස්පර්ශ කිරීම නෙවෙයි. පස්වට කියන ලබන වේදනා, සංනා, උපාදාන ආදී සියලුම සංස්කාර ධර්ම, චිත්ත සංස්කාර ධර්ම ඇතිවීමට හේතුපාදක විය හැකි වන ආකාරයේ පස්සෙන් පමණයි එතන ගණන් ගන්න සාමාන්‍ය දැනීම් මාත්‍රෙම ඇතිවීම මාත්‍රෙම නැති වෙන අවස්ථාවලදී පවත්නා වූ ඒ පස්සෙන් එතෙන්දී ගණන් ගන්න හැකින් කතාවයි ප්‍රකාශකයි එතකොට නාමයෙන් මේ ආයතන පහලවන්නට ආයතන පහලවන ආකාරය සහ රූපේ නිසා ආයතන පහලවන ආකාරය නැත්නම් නාම රූප දෙකම මේ ආයතන ඇතිවීමට අවශ්‍ය බව පෙන්වුම් කිරීමටයි ඊළඟට කරුණු පෙන්වුම් කළේ ඒක මේ ඇති තාම පාෂෙන් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. ඊට පස්සේ කියන්නේ නාම රූප පඤ්චාසලාතනම් කියනතු නාම රූප පඤ්චා කෙලිම පස්සෝ කියන කතාව මේක තේරුම් ගන්නට අපහසුයි. ඒ සඳහා අපි අදිවචන සම්පස්ස පිටික සම්පස්ස කියන වචනයන් නාම පඤ්ඤාති රූප පඤ්ඤාති කියන වචන තේරුම් ගත යුතු බව පෙන්වනවා. මේක තේරුම් ගන්න නැත්නම් ওই වචන හතර තේරුම් ගත්තේ නැත්නම් ඒ අහපු ප්‍රශ්න අතර පිළිතුරු අතර තේරුම් ගන්නට බැහැ. ප්‍රායෝගිකත්වයකින් නැත්නම් අනුසන් වශයෙන් අතනල් පස්ස තේරුම් ගන්නට බැහැ. ඒතර නාමයක්කින් යම් අපි සිතින් යම් යම් දේවල් හඳුනා ගන්නට යම් යම් නම් දාලා තියෙනවා සම්මුති කරගෙන තියෙනවා මේවා නාම ප්‍රඥප්ති. ඒ වගේම රූප හඳුනා ගැනීමට අපි සිතින් ඒ රූප හඳුනාගන්නේ රූප වලට විවිධ විවිධ ආකාරයෙන් අපි සංඥා දාගෙන සිටිනවා ඒවට කියනවා රූප ප්‍රඥප්ති කියන්නේ. මේ නාම රූප ප්‍රඥප්ති දෙකම එකම ධර්මයක් දෙපැත්තට අනුව කතා කිරීමක් මේ දෙකේ. එකම දේ දෙකත් ෆෝන් දෙකක බලලා කතා කිරීම. එතකොට මේ ලෝකයේ තියෙන නාම ප්‍රඥාති කිසිවක්ම නැත්නම් රූපයන් රූප හම්බුනේලා අධිවචන සම්පස්සයක් ඇතිවන්නට බැහැ කියන රූපයේ පිළිබඳ මේක අසවල් දෙයක් අසවල් වේදනාවක් අදහස් සංඥාවක් ආදී වශයෙන් කිසිම ආකාරයකින් අධිවචන සම්පස්සයක් ඇතිවන්නට බැහැ ඒ වගේම රූප තුල කිසිම රූප සංඥාවක් නැත්නම් නාම කායේ ගිහිල්ලා පටිගේ නාම කායේ නාම කොටස නාම ධර්මයන් පස්ස වීමක් ඇතිවන්නට බැහැ. පටික සම්පස්සයක් ඇතිවන්නත් ඒතකොට මේ දෙකම නැත්නම් අදිවචනෝ පටික සම්පස්සයක් ඇතිවෙන්නත් බෑ මේ සඳහා කියපු කරුණ ඊතරම් 100ක්ම නිවැරදි උපමාවක් නේ අපි අර නිින්ද කියපු දෙයක් නිසා කල්වලේ ඉන්න පුද්ගලයෙක් උපමාවක් ගැන කතා කරේ අර රහස්‍යෝ කෙනා ගැන කතා කරේ ප්‍රශේෂියක් නිවැරදි එතන නාම රූප ප්‍රඥා දෙකම නැත්නම් කිසිම ආකාරයකින් පස්සයක් පනවන්නට බෑ නාම ප්‍රඥාත්යත් ඔක්කොම ගිලියෙන් ගියා නම් ඒක ගිලී යන්නේ ඔක්කොම සංඥා නිරෝධයකට ස්ථාවර වශයෙන් පිටපත් වුණාට පස්සේ. ඒ වගේම රූප ප්‍රඥාත්ය නැති යන්නේ සම්පූර්ණයෙන්ම රූපාවච ධ්‍යාන තත්ත්වයකට හෝ අතිගම්භීර ශූන්‍ය තත්ත්වයකට පිටපත් වීමෙන් පසු විදර්ශනාවකින් ඒක ඉවරයි. එහෙම වුණාට පස්සේ කිසිම ස්පර්ශයක් දැනිට කර දෙන්න බෑ ස්පර්ශයක් දැනිට කර දෙන්නේ නැති වෙන්නේ නැත්නම් ඒන් පස්ව පහළවන කිසිම ධර්මයක් ඇතිවන්නට බෑ පස්යෙන් පස්සේ ඇතිවන වේදනාවත් ඒ නිසා ඒන් පස්සේ ඇතිවන සංනාවත් උපාදානවත් භාවවත් මොකක්වත් ඇතිවන්නේ නැහැ අන්න ඒකයි අපි කියන්නේ. ඒ විදිහට කටයුතු කරන්නට ඒකේ කරුණ මේ ඇයි තේරුම් ගන්නට අපහසු නම් නැවත නැවත සීපත් කරන සීපත් කරලා යම් කිසි ගැටලු ප්‍රශ්න කාරණා තිබුණා නම් නැවත යොදන්න ඊට වැඩි සාකල විදිහට කියන්න පුළුවන් නම් විස්තර කර දෙන්න. මේ දක්වා කියපු කරුණ වල කිසි සාරාංශයක් ඒකයි ඒ අනුව පිළිපැදීම තුළින් මේ ඇයට මේ සංඥාන් ප්‍රෝධයකට පත් කර ගන්නට පුළුවන්කම ලැබිලා පස්ස නිරෝධයක් දැකලා පස්ස නිරෝධය දැක්කම ලෝකේ ලෝක සමුදය නිරුද්ධ වෙලා. ඒ කියන්නේ නැවත ඉපදීම සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න කරලා වෙනවා. ඒක නිසා ඒ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නිම කර ගැනීමට මේ අසන ධම්ම දේශනා මේ තුලින් ඇති වූ පුණ්‍ය සත්‍ය හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිව්‍යන්ත බින්දු මහා කාසතා කියන පාටිකේ මහා කාසතා බුම්මඨා දේවානාගමයි පිතා පුඤ්ඤං තං මොදිතා කියන ලක්ෂණ ආකාශතා බුම්මඨා දේවානාගමයි පිතා පුඤ්ඤං තං මොදිතා කියන ලක්ෂණ දේශනා ආකාශතා බුම්මඨා දේවානාගමයි පිතා පුඤ්ඤං තං මොදිතා කියන ලක්ෂණ මම පරන්දිපා